නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා සද්ධාරූපායන ඔස්සේ මෙන්න ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසේත් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර රැගෙන ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයේ කරුණාව නිසා වෙසක් මාසයෙන් ආරම්භ කළ මේ උතුම් සදහම් පිළිසඳර අපි පොසොන් මාසයේ පුරාමත් ඉන් අනතුරුව ඇසළ මාසයේත් ඔබට සමීප කරන්න වාසනාව ලබාගත්ත ඒ ඔබේත් මගේත් පින නිසා ඉතින් අද දවසේ ඒ උතුම් දහම් පරයායන්ට සවන් දෙන්න අපට අවකාශ ලැබෙනවා. මේ සියලු කාරණා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි පළමුවෙන්ම උන්වහන්සේ වන්දනා කරගනිමු අද දවසේ. ඒත් එක්කම මම ඔබට සිහිපත් කරන්නම් අද දවසේ සදැහැති දායකත්වයේ අද උතුම් දායකත්වයේ දරන්නේ මාතර කැකුණදුර යටි යන පාර යන ලිපිනේ පදිංචි පින්වත් කමලාලියනගේ ගුරු මෑණියන් විසින් ඉතින් මේ සදැහැති මෑණියන්ගේ උතුම් දායකත්වය අපි මෙත් සිතින් ශ්‍රීපත් කරගෙන සාකච්ඡාව ආරම්භ කරමු. අද දවසෙත් අප කෙරෙහි බොහෝ කරුණාව උපද්දවා මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූජනීය ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඬ ශ්‍රද්ධා ශීල අපේ ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේගේ පාද අභිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් උතුම් දහම් කාරණා මේ සාකච්ඡාව ඔස්සේ දැනගන්න ඔබ වහන්සේ අපට සම්මුඛ වුණ අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. පළමුවෙන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලපු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්තයා. අපි මිලිඳු රාජ ප්‍රශ්නේ බොහෝ කාරණා මේ වෙනකොට අපි කතා කරමින් යනවා. එතකොට මේ මිලිඳු රාජ ප්‍රශ්නේ මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අනාගතයේ මේ මේ විදිහට මේ එක එක දෘෂ්ටිගත අය බුද්ධ ශාසනයේ වචන අරඹයා මේ ප්‍රශ්න උපද්දවයි කියලා තමයි මේව අහන්නේ. අනුමාන කළා. එතකොට ශ්‍රාවකෙක් බුද්ධ ශාසනය රකින්න හැටි හිතන්න බලන්න. හරි අසරිමත්. හරි බුදුමයි. ඒතර මුල් කාලේ මිදින්ද රජතුමාට තිබ්බ මුල් ප්‍රශ්න ටික මුලින්ම ඉවරයි. ඒ රජතුමාට තිබුණා ගොඩාක් ඒ රජතුමාට තිබ්බේ මේ ඉන්ද්‍රිය ධර්ම ඊළඟට ප්‍රඥාව, වීරිය මේවා මිනිස්සෙගේ හිතේ වැඩෙන්නේ කොහොමද කියන එක දැනගන්නයි. එහෙමයි. ඉතින් ඒ ටික දැනගෙන ඉවරයි. ඊට පස්සේ රජතුමා මේ උපකල්පනය කරලා අහන්නේ. ඉතින් මේ වෙලාවේ අපි අර වැඩිපුර දහම් කරුණු ටිකක් කතා කරන්න ඕන නිසා අපි කෙලින්ම අපි අද දහම් කාරණාව කතා කරමු. අවශ්‍යයි ස්වාමී. ඒ තමයි මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා නේද? මහණෙනි මම අන්‍යයන්ගේ ඉල්ලීමට සුදුසු බ්‍රාහ්මණයා වෙමි. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවල් සංඝයාට දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මම අන්‍යයන්ගේ ඉල්ලීමට සුදුසු බ්‍රාහ්මණයා. ඒ කියන්නේ හැම දෙයක් මේ කාලේ බ්‍රාහ්මණ පෞර මේ පෞල තමයි අපි දන්නේ මේ විදිහට. ඔව් එයා තමයි පෙරට කරගන්නේ. එතකොට දැනුම ඉල්ලන්නේ යමක් ඉල්ලන්නේ ඕනම දෙයක් කරා එන්නේ බමුණා කරා. ඕනම දෙයක් කරා එන්නේ බමුණා කරා. එහෙමයි ස්වාමී. එතකොට මේ බ්‍රාහ්මණේ බ්‍රාහ්මණයා කරා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ඕනම කෙනෙක්ගේ ඉල්ලීමට ඉල්ලීමට ඉල්ලීම් පිළිගැනීමට සුදුසු එහෙමයි ස්වාමී. ඒ වගේ සුදුසු කෙනෙක් කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සීල සූත්‍රයේදී සීලේනි මම රජෙක් වෙමි කියලා වදාලා. මතක ඇති අපි මීට කලින් සීල සූත්‍රය කතා කළා. එතකොට සීල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බලලා කියනවා ඔබට තිබ්බා නේද ශක්තිති රජ වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ සීල බ්‍රාහ්මණයාට කියනවා සීල මමත් රජෙක් කියනවා. මම ධම්ම රාජ කියනවා ධර්ම චක්‍රය පවර්තනය කරනවා. ඒතර සීල අහනවා ඔබ ඔබ රජානම් ඔබගේ වචනේ ඒ විදිහටම මේ කියන ශ්‍රාවකයා කවුද? අනුපවර අනුපවර්තනය කරන්නේ. ඒ වචනේ ඒ විදිහටම කියන කෙනා කවුද? සේනාධිපති. සේනාධිපති කවුද? ඊට පස්සේ කියනවා මාගේ ධර්ම රාජ්‍යයේ සේනාධිපති තමයි සාරිපුත්ත කියලා. ඉතින් ඒක සේද සූත්‍රයේ තියෙනවා. ඉතින් අහනවා දැන් එක තැනක බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණෙක් කියනවා, තවත් තැනක රජෙක් කියනවා. ඒක ಜಾති දෙකක් තියෙන්න බෑනේ. එහෙම. රජුරෝ කියනවා. ಜಾති දෙකක් තියෙන්න බෑනේ. එකයිනේ. ඒ නිසා රජෙක් කියපු කතාව ඇත්ත නම් මම බ්‍රාහ්මණෙක් කියපු කතාව වැරදි. බ්‍රාහ්මණෙක් කියපු කතාව හරි නම් රජෙක් කියපු කතාව වැරදි. එහෙම. ඉතින් මේ වෙලාවේ කියනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ මේ ඔබ වහන්සේ කරා මේ සියලු ප්‍රශ්න පැමිණුණා. ඒ නිසා ඔබ වහන්සේ අපිට ඒක විසඳලා දෙන්න ඕන. නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා රජතුමනි මේ බුදුරජාණන් වහන්සේට බ්‍රාහ්මණේ කියන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියන වචනෙට සුදුසුයි රාජ කියන වචනෙට සුදුසුයි. බ්‍රාහ්මණේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් බ්‍රාහ්මණ කියලා කියන්නේ පාපය බැහැර කළා කියන අර්ථයෙන්. එහෙමයි ස්වාමී. ඒතර පාපය බැහැර කළා කියන අර්ථයෙන් කෙලෙස් පසෙකට දැමුවා කියන අර්ථයෙන් කෙලෙස් නැසුවා කියන අර්ථයෙන් කෙලෙස් ශේකලා කියන අර්ථයෙන් කෙලෙස් නිවා දැමුවා කියන අර්ථයෙන් උපසාන්ත වුණා කියන අර්ථයෙන් තථාගතයන් වහන්සේට බ්‍රාහ්මණයා කියලා කියනවා. බ්‍රාහ්මණයා කියන කෙනා සැක සංකාවෙන් යුතු විමතියෙන් යුතු මාර්ගයේ අත්හැර දැමු කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සැක සංකාවෙන් යුතු විමතියෙන් යුතු මාර්ගයේ අත්හැරිය කෙනෙක්. ඒ නිසා හරි බ්‍රාහ්මණයා කියන එක සුදුසු බුදුරජාණන් වහන්සේට. ස්වාමීන් අවසරයි අපි අර බ්‍රාහ්මණ සමාජය නම් බමුණාගේ මුකෙන් ඉපදුනේ පිරිස බ්‍රාහ්මණයන් විදිහට. ඒ જાතියත් එක්කනේ. එහෙමයි. බ්‍රාහ්මණ කියන වචනේත් එක්ක නෙවෙයි යාලා જાතියත් එක්ක ඉන්නේ. එහෙමයි ස්වාමීන්. ඉතින් කියනවා බ්‍රාහ්මණයා කියන කෙනා සියලු භවගති යෝනියෙන් බැහැර වූ සියලු කෙලෙසුන්ගෙන් මිදුණු අසහාය කෙනෙකි. මහරජාණන් භාග්‍යතුන් වහන්සේ සියලු භවගති යෝනියෙන් බැහැර වූ සියලු කෙලෙසුන්ගෙන් මිදුණු අසහාය කෙනෙක් වනසේක. එකරුණෙන් තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණ. සියලු උපත් කරා යන්නේ නැතුව සියලු දේෙන් බැහැර වූ කෙනාට බ්‍රාහ්මණයා කියනවා. ඒ තමයි බ්‍රාහ්මණ කියන එකේ පරමාර්ථ අර්ථකතනය. ඒතර බමුණු ಜಾති ඉපදුන අයත් ඒ බමුණු කමට යන්න තමයි උත්සාහ කරන්නේ. එහෙමයි. නමුත් ඔවුන්ට ඒ ඒ බමුණු කමට යන්න උත්සාහ කළාට අඩු වැඩිකම් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් භික්ෂුව කියලා කියනකොට සැබෑම භික්ෂුව කියන පරමාර්ථ ධර්මයක් වශයෙන් ගත්තොත් කෙලෙස් නැසන අර්ථයෙන්මයි එන්නේ. එහෙමයි. සියල්ල අත්හැරියා කියන අර්ථයෙන් එන්නේ. ජාති ජරා මරණයන්ගේ ඉක්මවීම පිණිස පිළිපන් කෙනා කියන අර්ථයෙන්මයි භික්ෂුව කියන එකේ නිර්වශේෂ අර්ථයෙන් නේද? ඔව් ඒක තමයි අන්න හරි. නිර්වශේෂ අර්ථය. මේ දහම් පිළිසඳරේ මුල ගැහෙන. ඔව් ඒක අපිට මොන කියුණායි වශයෙන්. එතකොට නමුත් ජාති ජරා මරණ ගැන හැඟීමක් නැතිව සාමාන්‍යයෙන් සංසාර දුකෙන් නිදහස් වෙන්න උවමනාවක් එහෙම විශේෂයෙන් නැතුව හෝ කසාවතක් දරාගෙන ඉන්න කෙනාටත් අපි භික්ෂුව කියනවනේ. එහෙමයි ඒ වගේ තමයි බ්‍රාහ්මණ කියන එකේ සැබෑ අර්ථයේ මේ කෙලෙස් නසලා සම්පූර්ණයෙන්ම භව බන්ධන සිඳින්ට පිළිපං කෙනා කියන අර්ථයක් මේ පිළිපැද්ද කෙනා කියන එක. නමුත් බමුණු ಜಾති ඉපදුන බමුණෝ තුල ඒව නැහැ. නමුත් බමුණු බ්‍රාහ්මණ කියන වචනේ වුන් පාවිච්චි කරනවා. නමුත් බ්‍රාහ්මණ කියන වචනයට පරිද්දෙන්න බොහෝ අර්ථයන් උතුම් අර්ථයන් නේද? උතුම් උතුම් අර්ථයක් තියෙන්නේ. ඒ ඉතින් රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කොතිකුත් කියනවානේ බ්‍රාහ්මණයා කියලා. එහෙමයි සාම. දැන් අඟුලිමාලයන් වහන්සේට අර ගල්මුල් පහරවල් වැදෙනකොට පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඉවසන්න බ්‍රාහ්මණය. ඉවසන්න බ්‍රාහ්මණය කියලා. එහෙමයි සාම. ඒ වගේ ඊළඟට තියෙනවා බ්‍රා මේ බ්‍රාහ්මණයා ගේ ස්වභාවය තමයි කියනවා අධ්‍යයනය අධ්‍යාපනය දම් පිළිගැනීම ඉන්ද්‍රිය দমনය සංයමය වෘත ධාරණය ඊළඟට పూర్ව අනුශාසනා ප්‍රවේණි වංශයේ දරන්නේය අනුශාසනා ප්‍රවේණි වංශයේ දරනවා අනිත් අයට අවවාද කරනවා උපදෙස් දෙනවා කරුණ අනිත් අයට පුහුණු කරනවා ඒව කරන්නේ භාග්‍යතුන් වහන්සේ ඉගැන්වීම හදාරවාලීම දම් පිළිගැනීම ඉන්ද්‍රිය দমনයේ සංයමයේ සීල ගුණ දැරීම పూర్ව බුදුවරුන්ගේ අනුශාසනා ප්‍රවේණි වංශයේ දරණසේක කලින් බුදුවරු කරපු දේවල් ඒ විදිහටම කරනවා බමුණොත් කලින් බ්‍රාහ්මණයන්ගේ ගුණධර්ම ඒ විදිහටම කරනවා ඉතින් ওই ක්‍රමණයන බ්‍රාහ්මණ කියන වචනේ බුදුරජාණන් වහන්සේ ගැලපෙනවා කියනවා ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණයා මේ ධ්‍යාන සමාධි උපද්දවාගෙන ධ්‍යාන සුවෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ධ්‍යාන සුවෙන් ඉන්නවා. ඒ අර්ථයෙන් බුදුරජාණන් වහන්සේට බ්‍රාහ්මණයා කියන එක ගැළපෙනවා. ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණයා සියලු භවගති උපත් ආදී අනුචරණය දන්නේ ඉපදෙන හැටි, ඒ වගේ හැසිරෙන හැටි බ්‍රාහ්මණයා කියන්නේ කියන කෙනා දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒවා දන්නාසේක. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සැබෑ බ්‍රාහ්මණයා කියන එක ගැළපෙනවා. මහරජාණන් භාග්‍යතුන් වහන්සේ බ්‍රාහ්මණය යනුවෙන් පැවසුවේ මව්ගෙන් ලද නාමයෙන් නොවේ. බුදුරජාණන් වහන්සේට බ්‍රාහ්මණයා කියන වචනේ යෙදෙන්නේ අම්මා දාපු නමක් නෙවෙයි. තාත්තා දාපු නමක් නෙවෙයි. සහෝදර සහෝදරියෝ දාපු නමක් නෙවෙයි. ඥාතින් දාපු දෙයක් නෙවෙයි. හිතවත් අය දාපු දෙයක් නෙවෙයි. අනිත් සමන බ්‍රාහ්මණයෝ දාපු නමක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඇසතු බෝරුක මුල සියලු කෙලෙසුන් නසා සියලු පාපයන් බැහැරකොට සංසාර දුකෙන් නිදහස් වූසේක්ද අන්නේ ගුණෙන් බුදුරජාණන් වහන්සේට බ්‍රාහ්මණ කියනවා මේ පැනවීම ආවා කියනවා. මේක ගුණයක් එක්ක උනේ කියනවා. කවුරුත් දාපු එකක් නෙවෙයි කියනවා මේ බමුණන් කියන එක. එහෙමයි. බ්‍රාහ්මණයා කියන එක. කියනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ හරි. දැන් ඒක හරි. එහෙනම් මොකද රජෙක් කියන්නේ? එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියනවා රජතුමනි රජෙක් නම් කිසියම් රාජ්‍යයක් කරනවා. ලොවට අනුශාසනා කරනවා. මහරජාණන් භාග්‍යතුන් වහන්සේ දස සහස්‍රී ලෝක ධාතුවේ ධර්මයෙන් රාජ්‍ය කරනසේක. බුදුරජාණන් වහන්සේ ලෝක ධාතු ලක්ෂයකටම එකම එක්කෙනා. ස්වාමීනි දස සහස්‍රී ලෝක ධාතු කියන වචනේ අපට අහන්නේද මේ? ඒ කියන්නේ යමක් වදාරනවා ස්වාමීනි. ඒ ගැන පැහැදිලි කිරීමක් දස සහස්‍රේ ලෝක ධාතෝ කියලා කියන්නේ දැන් මේ ඉරුගෙන් සඳුගෙන් ආලෝකමත් වෙන මේ ග්‍රහ මණ්ඩලයක් තියෙනවනේ එහෙමයි ඒක එක ලෝක ධාතුවක් හරිද එතකොට ওই වාගේ ලෝක ධාතු ලක්ෂයක් දස සහස්‍රේ සහස්‍රේ කියලා කියන්නේ 1000යි දස කියනකොට මේ 10000යි දසසහස්‍රී. ඔව් 10000ක් ලෝක ධාතු 10000. ඒ හේතුව ඒ ලෝක ධාතු දස දසදහසකටම එක බුදු කෙනයි. එහෙමයි ස්වාමීනි. 15 වෙනි. එහෙයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ආඥාව ඊ සියල්ලගේම පැතිරිලා යනවා. එහෙයි. එතනින් එහා වුණත් පැතිරිලා යනවා. එහෙමයි. නමුත් ව්‍යවහාරේ දසසහස්‍රී කියන එක එනවා. එහෙමයි ස්වාමීනි. දස සහස්‍රී කියන්නේ කියනවා. මෙතෙන් කියනවා බුදුරජාණන් වහන්සේ දස සහස්‍රී ලෝක ධාතුවේ ධර්මයෙන් රාජ්‍ය කරනසේක. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයාට අනුශාසනා කරනසේක. එකරුණෙන් තථාගතයන් වහන්සේ රජ කෙනෙක් කියනවා. ඇයි දෙවියන් බඹුන් සහිත ලෝකයාට අනුශාසනා කරනවන්නේ? එතකොට ඇත්තටම රජෙක් කියනකොට අනුශාසනා කරන්න පුළුවන් කමක් තියෙන්න ඕන රජෙකුට. රටේ ජනතාවට ඔබ මෙසේ කරන්න මෙසේ කරන්න කියලා අනුශාසනා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන රජෙක්. ඊට පස්සේ කියනවා මහරජාණෙනි රජු නම් සියලු ජන මිනිසුන් අභිභවනයේ කොට ඥාති සමූහයා සතුටු කරමින් අමිත්‍ර සමූහයා ශෝකයටපත් කරමින් මහා යසස්ත්‍රියෙන් යුතුව ස්ථිරසාර වූ චත්‍ර දණ්ඩයෙන් යුතුව අනුවන වූ සිය ගණන් සලාකින් අලංකృత වූ නිර්මල වූ ශ්වේත චත්‍රය ඔසවනු ලබන්නේය. ප්‍රිය තමන්ට හිතවත් ප්‍රිය තමා කෙරෙහි යටත් යටහත් පැවතුම් තියෙන සියලු දෙනා සතුටු කරවලා අමිත්‍රයන් දුකටපත් කරවලා තමයි රජ කෙනෙක් රාජ්‍ය චත්‍රය ඔසවගෙන ඉන්නේ. පැහැදිලිද? ඒක රජෙක් රජෙක් කියන්නේ මිත්‍ර ජනයා කියන්නේ රජාට ඡන්දෙ දුන්නායිනේ අද කාලේ නම්. ඒතර තමන්ට ඡන්ද දුන්න පිරිස සතුටු කරමින් වාසය කරන්න ඕන කියනවා රජාට. ඊට පස්සේ අමිත්‍ර ජනයා කියලා කියන්නේ ඒ රාජ්‍යයට අකමැති පිරිස. කොමන්ත්‍රණ කරන පිරිස, මිලේච්ඡකම් කරන පිරිස, ත්‍රස්තවාදය ඇති කරන පිරිස ඒ රජා නිසා තැති ගන්න ඕන කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් ආද කාලේ ගත්තොත් ඔක්කොම අනිත් පැත්තනේ. ඡන්දේ දුන්න පිරිස හූල්ලනවා. හරිද? අමිත්‍ර පිරිසට ඒ හැටි දෙයක් නැහැ. එහෙම නේද තියෙන්නේ? උඩු යටිකුරු මාරෝනාන මේවා. එහෙමයි. රජේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා රජෙක් නම් එහෙම ඉන්න ඕන කියනවා. නා ඉතින් ඒ අපේ බුදුරජාණන් වහන්සේ රජෙක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මනාව පිළිපන් ශ්‍රාවකයාට සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන ත්‍යාග දෙනවා කියනවා. සතුරු මාර සෙනඟ ශෝකයටපත් කරනවා කියනවා. ඒ කරුණින් රජෙක් කියනවා අපේ බුදුරජාණන් වහන්සේ. පැහැදිලි නේද? ඊට පස්සේ තියෙනවා රජෙක් නම් තමා වෙත පැමිණි ජනයා විසින් බොහෝ ජනයා විසින් වන්දනීය වේ. රජ රජ කෙනෙක් නම් හැම කෙනාම රජා ළඟ දන ගන්න ඕන. ඒකනේ රජකම කියන්නේ. අද කාලේ මහත්තයා රජකම කියන එකක් නාමයක් නැහැ. එහෙනම් ස්වාමීනි මේ කාල විපාක මේ කාලයේ ස්වභාවය අනේ මොකද්ද ඔය එකක් මහත්මයා තීරණය ගන්නත් බෑ මොකක් හරි විශේෂණයක් එහෙමයි ආයව උපද්දවන්නවත් බෑ රජවරු සීමුට මහා තේජස්වීනේ ඒව උපද්දවන්න බෑ දැන් මොකද්ද ඔය එකක් තියෙන්නේ අපිටත් තේරෙන්නේ ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ පටන් සියලු දෙනා බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහනවා කියනවා. එකරුණෙන් බුදුරජාණන් වහන්සේ රජෙක් කියනවා. රජෙක් නම් තමන්ගේ අන ඉක්මවා යන අයට දඬුවම් කරන්න ඕන ගරහන්න ඕන කියනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් බුද්ධ ආඥාව ඉක්මවලා යන අයට නිඳා ලැබෙනවා. ඊළඟට ඒ අය ශාසනයෙන් චුත වෙනවා. සිල් ගුණ දන් රකින්න පිරිසක් මැදට එනකොට හැකිලෙනවා. ඒ වගේ දෙයක් තියෙනවා කියන බුද්ධ ශාසනය. ඊට පස්සේ කියනවා රජ කෙනෙක් පෙර විසූ ධාර්මික රජවරුන්ගේ ප්‍රවේණි අනුශාසනාවේ සිට ධර්මාන ධර්මයෙන් රාජ්‍ය කරමින් ජනයා සතුටු කරමින් ජනයාට ප්‍රිය වෙමින් ජනයාගේ ප්‍රාර්ථනාව ලබමින් බොහෝ කලක් රාජ කුල වංශයේ ධර්ම ගුණ බලයෙන් ස්ථාපිත කරයි කියනවා. ඇත්තරම ඒකෙන් තේරෙනවා නේද රාජ්‍ය වංශයක් කියන එක තියෙන්නේ ධර්මයක් එක්ක. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේත් කලින් බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනවලට අනුව ඒ විදිහටම ගෞතම බුද්ධ ශාසනය පැතිරුවා කියලා. දැන් රජ කෙනෙක් වෙනකොට කලින් රජවරුන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න දෙපෑ. නේද? මම ඒක ගැන යම් විස්තරයක් කරන්න අවශ්‍යයි සර්. කලින් රජවරුන්ගේ ස්වභාවල් රජ කෙනෙක් අනුගමනය කරන්න ඕන කියනවනේ. මම මෑත භාගයේ සිද්ධ වෙච්ච සිද්ධියක් කියන්න. අවශ්‍යයි සර්. ඒ තමයි ඒකට කලින් රජ රජවරුන්ගේ කාලේ දෙයක් කියන්නම්. ඒ තමයි රාජසිංහ රජුගෙන් කාලේ මේ රාජ්‍යරෝ දැක්කා පොඩි නමක් ඈත කුඹුරක නියරකට වෙලා ඔළුව තියාන අඬ අඬ ඉන්නවා. එහෙමයි සාම. ඊටසේ උදේත් බැලුවා දවල්ෙත් ඉන්නවා. සේවිකෙක් කියවලා පොඩි හාමුදුරු ගෙන්නවා. ඇයි පොඩි හාමුදුරනේ කියලා වන්දනා කළා කිව්වා. අනේ මම මේ අකාලේ මේ කුසියට ගියා. මුළු තැංගෙට. ඊට පස්සේ මුළු තැංගේ රාළ මගේ ඔළුවට ටොක්කක් ඇන්න කිව්වා. ඉතින් මට ගොඩාක් දුකට පීඩාවට මම මේ ඇවිල්ලා නියරෙක්ට වෙලා ඉන්නවා කිව්වා. ඊට පස්සේ රජතුමා කල්පනා කළා මේ කුසියේ රාළ මොකಾದ? අපි පවා වැඳුම් පිදුම් කරන සංඝයාට අගහරෝ කරපු එක මොකಾದ මේ? කියලා දැම්ම ගෙන්නපන් කිව්වා. ඊට ඔන කුසියේ රාළ ගෙන්නවා. ගෙන්නලා මොකද කළේ කුසියේ රාළට රජතුමා හතර මං හන්දියක් මිනිස්සු වැඩිපුරම ගැවසෙන හන්දියක කණුවක ගැට ගැහුවා. ගැට ගහ ගැට ගහලා පාරවල් හතරෙම බුලත් හෙප්පු තිබ්බා. ඊට පස්සේ අනකලා ඒ හතර පැත්තෙන් එන මිනිස්සු බුලත් පිට කන්න ඕන. හරිද? බුලත් පිට කාලා අර මිනිස්යාගෙන් අහන්න ඕන ඔබ මොකද්ද කරපු වැඩේ? ඊට පස්සේ අනේ මේ දෙවි මිනිසුන්ගෙන් වැඳුම් ලබන සංඝයාගේ පොඩි නමකට මගේ අතින් ඩොක්කක් කරන ඒකේ විපාකේ මෙලොවදීම විපාක විඳිනවා කියලා කියන්න ඕන. කිව්වේ නැත්නම් ළඟ එක්කෙනෙක් කසයක් තියලා ඉන්නවා එකෙන් ගහනවා. අර මනුස්සයත් අනිවාර්යෙන් ඉදයක් කරන්න ඕන. ඒ තමයි එයාගෙන් විස්තරي අහලා බුලත්ට කාලා කෙල ගහන්න ඕන එකගේ මොනට. නැත්නම් එයාටත් රසින් ගහනවා. ඔය සංඝයාට ටොක්කක් ඇන්නා කියලා රජ කෙනෙක් දුන්න දඬුවම. පස්සේ සංඝරාජ හාමුදුරුවෝ ඇවිල්ලා ඒක සමතකටපත් කළා අර මනුස්සයා නිදහස් කරවන ඔය සංඝරාජ හාමුදුරන් කාලේ. එතකොට ওই රාජ්‍ය ප්‍රවේණියනේ. ඒතකොට සංඝයාට ඩොක්කක් ඇන්නා කියලා මේ රජතුමා දුන්න දඬුවම්. අද කාලේ සංඝයාට ගරහන හැටි. අද කාලේ සංඝයාට ගරහද්දී සීල ගුණ දාන රකින්න සංඝයාට ගරහද්දී නායකයෝ කටපියාගෙන ඉන්න හැටි කොහොමද? මෙහෙම බුද්ධ ශාසනයක් මේක දැන් මේ බුද්ධ ශාසනේ පිහිටක් ගන්න පුළුවන්ද මේ නායකයන්ට? එහෙමයි සම්. අදුම ධර්මයේ ඉදිරියට නායකයෙක් බිහි වෙනවා නම් සංඝ ගෞරවයක් තියෙන එකෙක්. සංඝයාට කට කවුරු හරි ගැරෙහිවොත් නිඳා කළොත් අපහාස කළොත් ඔහුට දඬුවම් දිය හැකි එකෙක්. දැන් මේ නිකාං කැමේ නිකාමේ ඒ සංඝයාට ගරහණේ වුණ්ඩ මහත්තයා ගන්ට මේ වචනත් නැහැ. දැන් මට ආරංචි විදියට ඔන්න දැන් මේ මේ බල්ලෝ නඩු දාන්න යනවලු මේ අපේ නම මේ මුන්ට පාවිච්චි කරලා අපේ නමත් කැත කරනවා කියලා. එහෙමයි ස්වාමීන් ඕ එච්චර පහන් තමාට කිසිම ගුණධර්මයක් නැතුව මිලේච්ඡ ස්වභාවයෙන් ඉන්න අය උත්තරීතර ගෞරවනීය සංඝයාට ගරහනවා. එහෙමයි ස්වාමීන්. ඒකට රජවරු නිහඬයි. නායකයෝ නිහඬයි. අද එදා මොකද පොඩි නමට ටොක්කක් යන්න කියලා රජුරු දුන්න දඬුවම කොහොමද? එහෙමයි ස්වාමීන්. ස්වාමීන් හරිම අවාසනාවක් ඒ මහා සංඝරත්නය විසින් ඔබවන ඒ ඒ අනුශාසනාව යටතේ පෙළ ගැසෙන જાතිය. ඔව් ඒ කියන්නේ මෙහෙම මොන් දන්නේ නැහනේ සංඝයාගේ සිල්පද ගැන දන්නේ නැහනේ. දැන් ළඟදී ඔන්න මොකෙද්ද එකෙක් හාමුදුරුවන්ගේ සීලෙට මොකක්ද එකක් කිව්වලු. ඉතින් මේ කට්ටිය කතා වෙනවා. ඒකට මම කල්පනා කළේ අපි දන්න සංඝයා ඉන්නවා. ජාත බ්‍රහ්මචාරි. ජාත බ්‍රහ්මචාරි කියන්නේ මහත්තයා උපතේ ඉඳලාම මේ කාමක ක්‍රියාවක් කළා නැහැ. එහෙමයි. උපතේ ඉඳලාම ඉන්ද්‍රියන් සංවරයි. මම දන්න සංගයක් කොතෙකුත් තියෙනවා. ජාත බ්‍රහ්මචාරී. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් සීලයේ සංවර වෙන්නේ මහාන වුණාට පස්සේ. එහෙමයි ස්වාමී. ඒ අය උපතේ ඉඳලම. පින් ඇතේ උදේ. මහා ඒ වාගේ සංගයා සංග ගන්න හොබවනවා අදටත්. එහෙමයි. එතකොට මේ දවසක්වත් කාම ලෝකයෙන් බැහැර වෙලා මොහොතක්වත් ඉඳ බැරි තුච්ච හිස් පුරුෂයෝ අච්චර උත්තරීතර සංඝයා වහන්සේලාට කාමයේ මුල් කරගෙන ගරහනකොට ඒ සත්වයන්ට මනුස්ස ජීවිතයක් නම් ලැබෙන එකක් නැහැ. ඊළඟට මේ කාම ලෝකෙන් නිදහස් වෙන එකක් නම් ලැබෙන එකක් නැහැ. නිකන් උපනෝපන් ජීවිතේ සල්ලාලයෝ වෙලා තුච්ච පුරුෂයෝ වෙලා ඉපදී. එහෙමයි ස්වාමීනි. ඉතින් භයානකම මම මේක කිව්වේ රජවරු රාජ ප්‍රවේණිය කරන්නේ නැති නිසා වෙන දේවල්. අතීතේ රජවරු දුන්න දඬුවම් සංඝයාට වචනයක් කිව්වෝ. එහෙමයි ස්වාමීනි. නේද? ඉතින් ඒ නිසා මහ අනිත් එක තමයි ඔය කියමු රජා රාජසිංහ රජුරෝ වදිඟ රජෙක් වෙන ජාතියක රජෙක්. ඒතර වෙන රජෙක් මේ සංඝයා වහන්සේ නමකට වචනයක් කිව්වා කියලා පොඩි නමකට ඩොක්කක් යන්න කියලා මේ මුළුතැන්ගේ රාලට උච්චර දඬුවමක් දුන්නා නම් මේක මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තියෙන මේ මේ දේශේ ඉපදුන සිංහල කතා කරන පොඩි කාලේ ඉඳලම පන්සල් වලට ගිහිල්ලා සාදු කියලා වැඳපු යවුම්ම නායකයෝ වුණාට පස්සේ සංඝයාට ගරහද්දී කතා කරන්නේ නැති මේ ශාපය මේකට විකල්පයක් ගන්න නැති ශාපය ඔවුන් කරා උඩු සුළඟට දැමු දූවිලිසේ එනවා කරන්න දෙයක් නැහැ කරන්න දෙයක් නැහැ ඉතින් ඒ නිසා අනාගතයේ මම මේ කාරණාව ආශ්‍රයෙන් සීකරන්නේ සංඝ ගෞරවයක් තියෙන නායකයෙක් මුළු හදවතින්ම අත් දෙක එකතු කරලා ගරුතර සංඝයාට වඳින පුදන සංචාර කරන ශාසනයේ ශාසනයට කැමති රජෙක් පහළ වෙනවා නම් ගොඩාක් හොඳයි කියන ප්‍රාර්ථනාව තමයි අපි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අතීතයේ රජවරු අතීතයේ රජවරු ක්‍රියා කරපු විදිය සලකලා බලනවා වගේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේත් අතීතයේ බුදවරු කරපු දේවල් සලකලා බලනවා. ඒ අර්ථයෙන්ම බුදුරජාණන් වහන්සේ රජෙක්. කියනවා රජතුමනි අවසාන වශයෙන් ඒ කාරණාව කියනවා මහත්තයා රජතුමනි නොඑක් අයුරෙන් තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණේකුත් රජෙකුත් වනසේක මහරජාණනි අපටත් වඩා අතිශයින්ම දක්ෂ වූ භික්ෂුවක් කල්පයක් පුරා බොහෝ සෙයින් පැවසුවත් බුදුගුණ නොකියන ලද්දේමය. එහින් බොහෝ සෙයින් පැවසීමට නොව කෙටියෙන් පැවසූ මේ කරුණ පිළිගත යුත්තේය. යහපති ස්වාමීනි කියලා මේ පිළිගත්තා. කියනවා මං නෙවෙයි කියනවා. මේ නාගසේන මහරහතන් වහන්සේ. නාගරේසේන මහරහතන් වහන්සේගේ බුදුගුණ කීම ඔබ අහලා ඇතිනේ අර සද්ධර්ම නගරය ගැන කියද්දි. එහෙමයි. කියනවා මං නෙවෙයි මට වැඩිය දක්ෂ තියුණු නොවන ඇති මහා පටිභාන ඇති භික්ෂූන් වහන්සේලාටවත් බුදුගුණ කියලා ඉවර කරන්න බෑ කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණේක රජෙක් කියලා එක වචනයකින් කිව්වම පිළිගන්න කියනවා. මොකද ඒව විස්තර කරන්න කරලා ඉවර කරන්න බෑ කියනවා. එහෙමයි අනේ ස්වාමීනි කියලා සිරිපා ළඟ වැඳ වැටෙනවා. ස්වාමීනි අවසරයි අර රාජ ප්‍රවේණිය දැන් අපේ රජවරු මොනතරම් දයාවෙන් තුනුරුවන් ආරක්ෂා කරගෙන ආවත් ඒක අපිට ඇස්පන අපිට මේ දැනුත් අපි රැකවරණ ලබන්නේ ඒ කාරණාවන්. ඉතින් වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් ඔබ වහන්සේ අපට කරුණු කියලා දෙන්නේ අවශ්‍යයි. ඒකයි මහත්තයා ඉතින් අර නෑතර වත්මන් තත්ත්වෙදී තවත් පැහැදිලි කරන්න ගියොත් නම් මේ බණපදයක් නම් කියන්නේ නැහැ මහත්තයා. <laughs> ඉතින් අපි ඒ නිසා මේ ඊළඟ කාරණාවටම කතා කරමු. අවසරයි. කියනවා මේ ඉතින් ඒකෙන් රාජ්‍යරුව සතුටු වුණා අර බුදුරජාන් වහන්සේට බ්‍රාහ්මණ කියන්නේ රාජ කියන වචනේ යෙදෙන හැටි අහලා සතුටු වුණා රාජ්‍යරුව. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා. ස්වාමිනී නාගසේනයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා නේද බ්‍රාහ්මණය මා විසින් ගාථා පැවසීමෙන් ලත් බොජුන වළඳන්ට නිසි නොවේ ගාථා කියමින් ලත් බොජුන වැළඳීම ආජීව පාරිශුද්ධිය දකිනා බුදුවරුන්ගේ ධර්මයේ නොවේ එහිම් බ්‍රාහ්මණේ ගාථා පැවසීමෙන් ලත් බොජුන බුදුවරු බැහැර කරති. බ්‍රාහ්මණය මේ ධර්මයේ තුල සිටින බුදුවරුන්ගේ ජීවිත පැවැත්මයි කියලා වදාලා නේද? ඒක මෙහෙමයි ওই ওই කාරණා වදාළේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මහා කරුණා සමාපත්තියෙන් අද මේ මගදී කුඹුරක් ශ්‍රීසාන කසී බාරද්වාජ ධර්මය අවබෝධ කරන්ට නුවණ මෝරාගිය කෙනෙක් කෙනෙක්ගේ ස්වභාවයෙන් යුක්තයි කියලා. එහෙමයි ඉතින් එදා බුදුරජාණන් වහන්සේ දැන් කසී බාරද්දාජ බොහෝ සෙනඟ දාලා නඟුල් ගවයන් දාලා මේ හානවා. එහෙමයි. රන් කැවිත පාවිච්චි කරන්නේ. ඔහුද මනසේ සැරසිලා ඊළඟට සුවඳ විලවුන් දල්වාගෙන ඔහුනේ වැඩ බලන්නේ. රන් කෙවිත අතට අරගෙන ඇඹුලද රැගෙන ඔහුද කුඹුරට ආවා. කුඹුරට ඇවිල්ලා එදා මේ මනාව පිසින ලද කිරිබත ඔව් භෝජනේ අරගෙන මේ දැන් තියලා කාට්ටිය අර භෝජනේ ගන්න වෙලාවටම බුදුරජාණන් වහන්සේ වැඩි. එහෙම ස්වාමී. ඉතින් බුදුරජාණන් වහන්සේ රන් කඳක්සේ වැඩ ඉන්නකොට දැන් මේ කසී බාරද්දාජ කල්පනා කළා දැන් මෙයා ඇවිල්ලා මේ ඔක්කොම වෙනස් කරනවා. එහෙමයි. අපි දැන් මේ යන්නේ වම් මංගලක්නේ. ඉතින් ඒ නිසා මේක මේ වෙලාවට දැන් මේ කෑමක් හොයාගෙන මෙතෙන් ඇවිල්ලා. කරදරයි අපිට. එහෙමයි කියලා කසීබ ආරද්දාජ මොකද කළේ? කිව්වා බුදුරජාණන් වහන්සේ දිහා හොඳට බලලා මේ ඔහෙ ගොවිතැන් කරන්නකෝ. එහෙමයි මම මෙන් දැන් බලන්න මම මම සීසානවා වපුරනවා ගොවිතැන් කරනවා. ඔබත් හොඳට යතපය තියෙන්නේ. එහෙමයි වපුරන්න. ඇයි දැන් කසීබාරහත් රජු දන්නවා සුද්ධෝදන මහරජුරුව තමයි මුළු ජම්බුද්වීපේම මනාව කිත්වපුරෙහිමිහිලා පිරිස යෙදවීමේ දක්ෂ රජුරුව. එහෙමයි ස්වාමීනි. සුද්ධෝදන කපිලවස්තු රජුරුව. ඉතින් ඒ රජුරුවන්ගේ පුතානේ එහෙමයි. ඒ නිසා ගොවිතැන් කරන්න කිව්වේ දැන් Tamanට පුළුවන්කම තියෙනවනේ හොඳට කරන්න. පොඩි නෝක්කාඩුවක්. නෝක්කාඩුවක් ස්වාමීනි එහෙමයි. ඉතින් කිව්වා ඔබක් ගොවිතැන් කරන්නකෝ කියලා. මාගේ බුදුරජාන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මමත් ගොවිතැන් කරන කෙනෙක්. එහෙමයි. ශීසෑන් වැපිරින් කරලා මමත් එහෙම අනුභව කරන කෙනෙක් කියවන. එහෙමයි. ඊළඟ දැන් අර අරයට පුදුමයි. ඊට පස්සේ කිව්ව ඔබ වහන්සේ දැන් අපි හිතන්නේ ඔබ වහන්සේ ඇත්ත කියනවා කියලා. ඉතින් ගොවිතැන්පත් කරනවා නම් කෝ නඟුල කෝ හි වැල කෝ කුඹුර කෝ බීජ අතේ පාත්‍රයක් විතරයි තියෙන්නේ ඊට පස්සේ කිව්වා සද්ධා බීජං තපෝ වෘත්ති මගේ බුද්ධ ශාසනයේ නැමැති කුඹුරේ ශ්‍රද්ධාව නැමැති බීජය තමයි වපුරන්නේ තපෝ වෘත්ති ඒ බීජය දාලා ඒ බීජය පැලවෙන්න තපස සීලයෙන් තමයි වස්සවන්නේ දැන් ඇත්තටම යම්කිසි කෙනෙකුට ශ්‍රද්ධාවක් තියෙනවා කියලා හිතන්නකෝ. එහෙමයි. ඒකට මේ බුද්ධ ශාසනයේ පැලවෙන ස්වභාවය ඔහුට තියෙනවා. බීජ ස්වභාවය. බීජ ස්වභාවය ඔහුට තියෙනවා. එහෙමයි. ඇත්තටම ඔහු බුද්ධ ශාසනයේ වැදෙන්න නම් ඔහුට සීලයක් ඕන. එහෙයි. ශ්‍රද්ධා සීල කියනට කාරණා දෙකක්. එහෙමයි ස්වාමීනි. ඒකට ශ්‍රද්ධාව කෙනෙකුට තිබ්බොත් එහෙම ඔහුටත් බුද්ධ ශාසනයේ යම් දෙයක් ලැබිලා. එහෙමයි. කියන්නේ ඔහුට බුද්ධ ශාසනයේ බීජ ලැබිලා. බීජ ලැබිලා. අවශ්‍යයි. ඒතර යම්කිසි කෙනෙකුට සීලයේ තියනවා කියන්නකෝ. සද්ධාව නැහැ. ඒ කියන්නේ ඔහුට බුද්ධ ශාසනය නැමැති ගොඹුරට ඔහුගෙන් වැස් වෙනවා. පැලවෙන්න දෙයක් නැහැ. බීජ නැහැ අවශ්‍යයි. අනේ බලන්න මේවා ගැලපි ගැලපි යන හැටි. ඒතකොට සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යුග නංගලං. ඒතකොට මේ කුඹුර හාන්නේ ප්‍රඥාවෙන්. එහෙමයි. ඒතර මහන්තය සාමාන්‍යයෙන් බීජයක් හොඳට සරුසාර හොඳට වැඩෙන්නේ මතු පිටට වැටිලා පවතර ටිකක් ලැබුණේ නැද්ද? පස හොඳට කවලම් කරලා ඒකේ හැදුවොත්ද? පස හොඳට අහලා හොඳට කලවම් කරලා <laughs> ප්‍රඥාවෙන් හාන්න ඕන. උදේට කෙනෙකුට ශ්‍රද්ධාවක් තියෙනවා සීලෙත් තියෙනවා. ඒ කියන්නේ වැස්සක් වෙනවා බීජෙත් තියෙනවා. මේක පැලවෙනවා. මුල් එහි මෙහි ගිහිල්ලා හොඳට මේ කරටු ඇතුව වැඩෙන්න ප්‍රඥාව ඕන. ස්වාමීනි නුවණින් විමසන්න. දැන් මෙහෙම මෙහෙම එකක් කියනකොට දැන් සාමාන්‍යයෙන් අපි දකින දෙයක්. ওই වතුර වැස්සත් වැටිලා ওই නාටු වෙලා තියෙන පැලයක් තියෙනවා. ඕකට පොළොව බුරුල් කරලා වටේ පොහොර ටිකක් දැම්මොත් එහෙම කොහොමද? පැහැදිලි නේද? ආන්නේ වගේ පොළොව බුරුල් කරලා අර මුල් මේ එහෙ මෙහෙ යන්න ඔක්කොම හරි ගසලා දෙන්නේ ප්‍රඥාවෙන්. ඒ නිසා ශ්‍රද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යුග නංගලං චිරේසා මනෝයුත්තා කියලා ඒ ගාථා ටික තියෙන්නේ. ඒතකොට ලැජ්ජාවෙන් බයෙන් තමයි දැන් අර නඟුල හාගෙන යනකොට කියලා උපමාවලින්. ඇත්තට මේක කසිබාරද්වාජ සූත්‍රයේ එකින් එක විස්තර කරලා දැනගන්න. ඒක ඒ සූත්‍රේ විග්‍රහ කරන්න අමාරු විදිහක් තියෙනවා. ඒ අමාරු එක තමයි නඟුලේ ස්වභාවය, හීහාන ස්වභාවය දන්නේ එහෙමයි ස්වාමීනි. ඒ නිසා දැන් ඉන්න අයට හි වැල කිව්වම මොකක්ද දන්නේ නැහැ. නඟුල කිව්වම දන්නේත් නැහැ. ඉතින් ඒ නිසා අර බුද්ධ කාලේ ඒවා පටපට ගාලා කියපු ගමම්ම තප්පරේට අවබෝධ වෙන්නේ සියලු දෙනා ඉන්නේ නඟුල අල්ලපු අය. එතකොට මේකේ ක්‍රියාකාරීත්වය තේරෙනවා. දැන් ඕකම ආදා අපි කිව්වොත් එහෙම වාහනයකට මේ ආදේශ කරලා ඩ්‍රයිවිං කරන්න පුළුවන් කෙනාට තප්පරයට තේරෙනවා. <laughs> එයා දන්නවා මේ ගියර් එකෙන් මොකද්ද කරන්නේ. එයා දන්නවා බ්‍රේක් එකෙන් මොකද්ද කරන්නේ. තේරුණා නේද? ආන් ඒ වගේ. ඉතින් ඒ ඊට පස්සේ ඒ වෙලාවේ සන්ත් ගොඩෝ සතුටටපත් වෙලා කිව්වා අනේ මම සතුටටපත් වුණා. පොඩ්ඩක් ඉන්න ඔබ වහන්සේට දැන් කිරිබත්. දැන් ඉස්සලා බෑ කිව්වේ කෙනා ඔන්න දැන් කිරිබත් දෙනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාලා ගාථාවි ගීතන්න අභෝජනීය. මං එක එක්කෙනාට දහම් කරුණු කියලා සතුටු කරවලා ඒකෙන් බත් අරන් කන කෙනෙක් නෙවෙයි. ගාථා කියලා කවි කියලා ගාථා කිව්වේ දහම් කරුණු කියලා එයාව ඒකට පොළඹවගෙන එහෙම ගන්නෑ කියලා. ඒව බුදුවරුන්ගේ ස්වභාවල් කියලා. ඉතින් අනේ ස්වාමිනී මොකද කරන්නේ මේ කිරිබත් ඔබ වහන්සේ වෙනුවෙන් වෙන් කළේ? ඊට පස්සේ කියනවා එහෙනම් ඔය මේ මේ කිරිබත මේ සත්තු නැති තැනකට හෝ සත්තු නැති ගලාගෙන යන වතුරට හරි දාන්න කියලා. පිටිපස්සෙන් ඇලක් ගියා. ඒ ඇලට අර කිරිබත් ටික දානකොට චිටි චිටි චිටි ගාලා පුපුරන්න ගත්තා. එහෙමයි ස්වාමීනි. කසි බානද්දාජගේ ශාරීරික රෝමෝද්ගමනය වුණා. එහෙමයි. ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි. ඒ කිරිබත චිටි චිටි ගහන හඬින් පිපිරෙන්න ගත්තා. ස්වාමීනි ඔබ වහන්සේගේ බුද්ධ ශාසනය හරි ශ්‍රේෂ්ඨයි. ඔය කුඹුරේ හාන්ට ඔය කුඹුරේ වපුරන්න, ඔය කුඹුරේ පල නෙලා ගන්න. ඊට පස්සේ අමතප්පලං මම මේ කුඹුරේ හාලා ගන්නේ අමෘතේ නැමැති ඵලය. ඒ නිසා මටත් අමෘත ඵලය ගන්න මටත් ඔය කුඹුරේ ශීසාන්ත දෙන්න කිව්වා. එහෙමයි. පැවිදි වෙන්න අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ පැවිදි කළා. කසී බාරද්දාජාන් වහන්සේ නොබෝ කලකින්ම හුදකලාවේ දහම දිනු කළේ අරහත්ත්වයටපත් වුණා. රහතන් වහන්සේලා අතර කෙනෙක් බවටපත් වුණා. එහෙමයි. ඒකට ඒ සූත්‍රයේ තිබ්බ කරුණ තමයි මිලිඳු රජුරු ගත්තේ ගාථා කියලා දානේ වළඳන්නේ එහෙමයි. ඒ කියන්නේ කරුණු කියලා ඒකට පැහැදුනාට පස්සේ ඒකෙන් දෙන දානේ ගන්න නැහැ කියලා. ඒක බුදුරුන්ගේ චාරිත්‍රයක් කියලා. නැවතත් බුදුරජ දැන් රජු වහනවා නැවතත් භාග්‍යවතුන් වහන්සේ පිරිසට ධර්ම දේශනා කරද්දී පළමු කොට අනුපිළිවෙල කතාවේහි දාන කතාව වදාරන සේක. සීල කතාවින් පසුය. සියලු ලෝහි අධිපති වූ භාග්‍යතුන් වහන්සේගේ වදන් අසා දෙවි මිනිසු නුවණින් සලකා දන් දෙති. භාග්‍යතුන් වහන්සේ විසින් උත්සාහවත් කරන ලද දාණය ශ්‍රාවකයෝ වළඳති. තවත් තැනක තියෙනවා ගොඩක් සූත්‍රවල එක තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ආනුපුබ්බි කතං කතේති කියලා. අනුපිළිවෙල දහන් කතාව කරනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං කියලා මේ දානය ගැන, සීලය ගැන, කාමී ආදීනව, කාමය නිසා සත්වයා කිලිටි වෙලා යන හැටි. ආදි වශයෙන් මේවා අනුපිළිවෙල කතාව අනුපිළිවෙල කතාව දේශනා කරනවා. දාන කතා, සීල කතා, සංඝ කතා, දිව්‍ය ලෝක ගැන. ඊට පස්සේ කියනවා දැන් බුදුර ඒ ඒ දානය ගැන බුදුරජාණන් වහන්සේ දෙන විපාක ගැන අහලා ඇයි පින්වත් මහත්තයා දානය ගැන තියෙනවා කොච්චර බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවද? ඉඳුල් කෑම කාලේ ඉතුරු වෙන භාජනේ ඉඳුල් ටික හොදලා විසිකා කළා සතෙකුට ආහාරයක් වේවා කියලා ආනිසංස තියෙනවා. මේ ස්වාමීනි අපිට එහෙම මානසිකාරය තියාගන්න අපි පුරුදු කළොත් ඉන්නේ එහෙම මේ විශාල පුණ්‍යලාභයක් අපිට. ඔව් ඒකනේ. ඊළඟට ගින් මේ ඇවිල්ල ආලෝකයේ දෙන අය අතර චිරු මණ්ඩල අග්‍රයි වගේ දන් දෙන අය අතර ශ්‍රාවක සංඝයාම අග්‍රයි. ඉතින් මේ වාගේ දහම් කතා තියෙනවා. ඒකට ඕව අහලා නේද දෙවියොත් මිනිස්සුත් දන් දෙන්න ආස හිතිලා දන් දෙන්නේ. ඒකට ඒවා නේද ওই ශ්‍රාවක සංඝයා වළඳන්නේ. දැන් ඉස්සෙල්ලා කිව්වා ගාථා කියලා දානේ වළඳන්නේ නැහැ කියලා. දැන් මෙතන දාන කතා, සීල කතා, සංඝ කතා කියලා ඒ වගේම පැහැදුනායි දානෙ දෙනකොට වළඳනවා. දානෙ පිණිසම කිව්වා වගේ අර ඒක ආන් රාජ්‍යරුවේ කැල්ලේ. ඒ නිසා ඉස්සලා කිව්ව එක හරිනම් මේක වැරදි. මේක වැරදි නම් ඒක එහෙමයි. හරි. ඉතින් කොහොම හරි මේ දෙකේ මේ පටල ඇවිල්ලා මොකද්ද කියලා. එහෙමයි සර්. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා ඔය කාරණා දෙකම හරි. මේ පළවෙනි ගාථා ගාථා කීමෙන් ලත් බොජුන වළඳන්නේ නැහැ කියන එක බුදුවරුන්ගේ ආජීව පාරිශුද්ධිය දකිනා ධර්මයක්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ බ්‍රාහ්ම කියනවා බ්‍රාහ්මණය එහෙන් බ්‍රාහ්මණේ ගාථා පැවසීමෙන් ලත් බොජුන බුදුවරු බැහැර කරති කියලා බුදුරජාණන් වහන්සේ අර කසිබා රජුට වදාලා. ඊට පස්සේ තවත් තැනක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දාන කතා, සීල කතා, සංඝ කතා කියලා අර අනුපිළිවෙල කතා. හැබැයි මහත්ය මතක තියාගන්න ඕන. ඒ දාන කතා, සීල කතා, සංඝ කතා, කාමානං ආදීනවං ඕකාරං සංකිලේශානං ඊළඟට සීල කතා ආදි වශයෙන් විමුක්ති විමුක්ති ඥාන දර්ශන කතා ආදි වශයෙන් ඒ කතාව අනුපිළිවෙල කතාව යනකොට අවසානෙට මේ ඒ කෙනාගේ හිත ගොඩාක් සංසිඳෙනවා. නීවරණ වලින් බැහැර වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංශික දේශනාව චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. සෝහන් වෙනවා. එහෙමයි ඒ ඒ පිළිවෙලට ගන්න තමයි ලස්සන්ට ඒ දහම් කතාව කරන්නේ. ඉතින් කියනවා රජතුමනි ඒක මේ වගේ කියනවා. දැන් දාන කතාව කිව්වනේ. ඒක මේ වගේ කියනවා. මහරජාන්නේ මිනිස්සු පොඩි දරුවන් නලවනු පිණිස පළවෙනි කොට සෙල්ලම් බඩු දෙති. එනම් කුඩා නඟුල්, කල්ලි, කීඩා, හුලම් පෙති, කුඩා රත, කුඩා දුනු පසුව තමන්ගේ කර්මාන්තවල යොදවති. එහිම මහරජාන් තථාගතයන් වහන්සේ පළමුව දාන කතාවෙන් සිත සතුටු කොට පසුව සීලේ යොදවන සේකමයි ස්වාමී. දැන් පැහැදිලිනේ අරමුණ පැහැදිලිනේ ස්වාමී. <laughs> බුදුරජාණන් වහන්සේ දැන් මට මේකට ගොඩක් සංවේදී අපි ඉස්සර කුඹුරු දැන් අපි පැතිවල කුඹුරු කරනවානේ. එහෙමයි. ඉතින් ඉස්සර පුංචි කාලේ පුංචි උදැල්ලා ඔය වගේ දෙනවා. එහෙමයි. ඊට පස්සේ ඉතින් අපේ සෙල්ලම් බඩු වගේ. ඉතින් ඒ වගේ තමයි අත හුරු වෙන්නේ මට. එහෙමයි ස්වාමී. පස්සේ දැන් දැන් වැඩි ඕනේ දැන් අද කාලේ තේරෙනවද දැන් අද අද කාලේ කුඹුරු කතා කිව්වත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහනේ. ඒ නිසාම පුංචි ළමයි ගෙවල් වලට පොඩි වාහන දෙන්නේ ළමයිට. එහෙම. චූටි චූටි සෙල්ලම් කාර්. එහෙම. සෙල්ලම් බයිසිකල්. එහෙම. ඊට පස්සේ ඒ වගේ ළමයි ඕන්න පුංචි කාලේ හුරු වෙනවා. පස්සේ තමයි අද වාහනයක් ඩ්‍රයිවිං කරන්න දෙන්නේ. එහෙමයි. තේරුණා නේද? අරකින් එයා සතුටු වෙන පොඩි එක හරි සතුටු. ඊට පස්සේ තමයි ඊළඟ වාහනේට යන්නේ හිත. එහෙමයි. තේරෙනා නේද? පුංචි කාලේ පුංචි බඩු වලින් සෙල්ලම් කරලා එහෙම නැත්නම් අපි සෙල්ලම් බත් වෙන කඩ දානවා, බඩු විකුණනවා. තමයි ඒකෙන් තමයි එයා ඇත්තටම බිස්නස් එකට යන්නේ. එහෙමයි. තේරෙනා නේද? පුංචි කාලේ අර කිලි සෙල්ලම් කරනවා. ඒ වගේ අමාමහා නිවනට කෙනෙක් පමුණුවද්දී ඉස්සල්ලා දාන කතාව වගේ මුදු මුලක් දේවල් බුදුරජාණන් වහන්සේ දෙනවා එයාගේ හිත සතුට කරවන්න. එහෙමයි ෂෝ. නමුත් මේ රජුරෝ වෙන විදිහකට ප්‍රශ්න කරේ. රජුරෝ වෙන විදිහකට වෙන අර්ථයකින්. කියනවා එහිම මහරජාණන් තථාගතයන් වහන්සේ පළමුව දාන කතාවෙන් සිත සතුට කොට පසුව සිහිලේ යොදවනසේක. ඉස්සලා ඇත්තටම කෙනෙක් ධර්මයට ගන්න එයා ගොඩාක් හොඳ ක්‍රමයක් තමයි ඉස්සලා එයාව සතුට කරවන්න ඕන. එහෙමයි දැන් සාමාන්‍යයෙන් කෙනෙක් වැරද්දක් කියාගෙන යනවා කියන්නකො. ඔන්න කියන මොකක් ආකාරي ලෝකේ තියෙන ලොකු මොකක් හරි වැරද්දක් කරලා කියනවා. කාටවත් කියන්නේ නැති දෙයක් කියනවා. ඇත්තටම මේ වෙලාවේ යම සතුටු කරන කාරණයක් තියෙනවා. ඒ තමයි යා කිව්වා කියන එක. එහෙමයි. එයා කියලා එකෙන් විසඳුමක් හොයනවා. ඒකට කියපු එක ශ්‍රේෂ්ඨයි. ඒක අගය කරන්න ඕන. ඒක අගය කළ යුතු දෙයක්. ඉස්සල්ලාම එයාට විසඳුම දෙන්න කලින් ওই කාරණා ටික එයාට කියන්න ඕන. උපදේශනයනේ. ඒ උපදේශනේ හරියට කරන්න ඕන. එහෙමයි. ඒකට කියන්න ඕන ඔයා මේක කියපු එක ඔය විශේෂයි. ඔයාට මේකෙන් නැගී හිටින්න තියෙන හැඟීම විශේෂයි. ඔයා සංගයා ඉදිරියේ නැත්නම් ඔයා ගරුට්ටාණී කෙනෙක් ඉදිරියේ විවෘත වීමත් මොකෙන් නැගී හිටින්න ඕන කියන උවමනාවත් මුල් ඒ ඒක ප්‍රබලයි ඔයාගේ වැරද්දට වැඩිය. ඒ නිසා ඔයාට මේකෙන් නැගී හිටින්න පුළුවන්. ඒ නිසා මේ කියන විදිහට කරන්න. ඔයාට මේක වරදින්නේ නැහැ කියලා කියපු ගමන් අර මානසික ගොඩාක් වැටිලා ඉන්න කෙනාට ලොකු සන්තෝෂයක් උපදිනවා. ඊට පස්සේ තමයි ඊළඟ උත්තරේ දෙන්න ඕනේ. උත්තරේ ටික රෆ්. ඒක ගැඹුරුයි. දුෂ්කරයි. හරිද? දැන් අපි කියමු දරුවන් නැති කෙනෙකුට කියලා. දරුවන් නැති කෙනෙකුට මම දැකලා තියෙනවා ඒක. ඒ තමයි දැන් අපිට අහන්න ලැබිලා තියෙනවා අවුරුදු 21ක් දරුවෝ නැතුව ඉඳලා ලැබිලා අවුරුදු 15ක් දරුවෝ නැතුව ඉඳලා ලැබිලා අවුරුදු 12ක් දරුවෝ නැති ඉඳලා ලැබිච්ච අය අවුරුදු 11ක් දරුවෝ නැතුව ඉඳලා ලැබිච්ච අය අපිත් එක්ක කතා කරලා තියෙනවා අවුරුදු 9ක් 10ක් 7ක් ඒතර සාමාන්‍යයෙන් අවුරුදු 3ක් 4ක් දරුවෝ නැතුව ඉඳලා දරුවෝ නැහැ කියන දුකින් ඉන්න අය කතා කරනවා කතා කරලා අනේ ඔය මොකද්ද මේ අවුරුදු 21ක් දරුවෝ නැතුව ඉඳලත් ලැබිච්ච අය ඉන්නවා කියලා ඒ වගේ උපමා ටිකක් කියනකොට ප්‍රීතියටපත් වෙනවා. එහෙමයි. ඊට පස්සේ තමයි එයාලට අර උපදේශ දෙන්න ඕන. තේරෙනව නේද? ඒ වගේ තමයි අමා මහ නිවන නැමැති ගැඹීර ධර්මයක් ආ යන කෙනෙකුට ඉස්සෙල්ලා දානෙන්නේ ගොඩක් අය සතුටු වෙන්නේ. දාන කතාව කරනවා බුදුරජාණන්. ඒ දාන කතා විපාකය අහනකොට ස්වාමීන් සුගතියේ ප්‍රේම. ඒකනේ අන්න ඒක දාන කතා. ඊළඟට සීල් රකින්න හැටි. ඒව නිසා සුගතිය යන හැටි. ඊට පස්සේ මනුෂ්‍ය ලෝකයේ සුගති ලෝකවලත් ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකවලත් කාමයේ තියෙනවා. හැබැයි කාමයේ අනිත්‍ය දෙයක්. වසංගේ පවත්වන්න බැරි දෙයක් කියලා ආදීනව කියනවා. ආදීනව කියනකොට අර හිත පිරිසිදු කරගන්න පැත්තට හිත හැදෙනවා. මහත්ය බාහිරව යම්කිසි කෙනෙක් හරියට එයාට දෙනවා නම් අදහස් ටික එයාටත් නෝනක් බුද්ධියක් පුණ්‍ය ධර්මයක් තියෙනවා නම් එයාගේ හිත ඒකට වැඩ කරනවා. එහෙමයි ස්වාමී. ඒ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ හිත ගේනවා එයාගේ සමාධියටම. නීවරණ බැහැර වෙන මට්ටමට ගෙනව දහම් කතාවයි. පටන් ගන්නෙ දාන ගැන කියලා. ඒ වෙලාවට තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරන්නේ. ඉතින් කියනවා රජතුමනි ඒ පිණිසයි කියනවා එතන දාන කතාවක් ගලේ. එහෙමයි ඊට පස්සේ කියනවා මහරජාණනි වෛද්‍යවරයෙක් රෝගියාට පළමුව සතර පහ දිනක් තෙල් පොවා ශරීරේ මොලොක් කරයි කියනවා. හරිනේ. එහෙමයි සර්. ඉස්සෙල්ලා විරේකයක් ගිය ගමම බඩ යන්න දෙන්නේ නැතුව. නේද? ඉස්සෙල්ලා පොඩ්ඩක් කතා බහ කරලා එයාට තෙල් ටිකක් ගා ගන්න කියලා පොඩි පොඩි කසාය ටිකක් තියෙන ඇඟ මොලොක් කරනවා. පස්සේ තමයි මේක සුද්ධ වෙලා යන්න බෙහෙත දෙන්නේ. එහෙමයි. ඒ වගේ තමයි කියන බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා දහම් කතාව කියලා මෙයා මොලොක් කරලා මේ මෙයාව හිත ගන්නවා කියනවා ධර්මයේ හිත. ඊට පස්සේ තමයි සීලයට යොමු කරන්නේ. දාන කතාවෙන් තමයි සීලයට යොමු කරන්නේ. ඇත්තටම යම් කිසි කෙනෙක් එකපාරම සීලය අල්ලනවට වැඩිය හොඳ දානය අල්ලන්නේ. එහෙයි ස්වාමීනි. දැන් මෙමේ තියෙන්නේ මන් නෙමෙයි කියන්නේ. ස්වාමීනි අනුපිළිවෙල. අනුපිළිවෙල. එහෙමයි. ඉස්සලාම දානය අල්ලන එක වටිනවා. එහෙමයි ස්වාමීනි. කියන්නේ දන් දිදී දන් දිදී සතුටු වෙනවා. ඊට පස්සේ දන් දිදී සතුටු වෙන ගමන් එයා බලන්න ඕන මම දැන් සීලෙන් සතුටු වෙන්න ඕන කියලා. එහෙමයි. ඒක සිල්පද හදා ගන්නවා. ඊට පස්සේ තියෙනවා මේ බලන්න දන් දෙන දායකයන්ගේ සිත මොඳු වෙයි, වඩාත් මොඳු වෙයි, සිනිඳු වෙයි. ඒ දානේ නම් ඕ නැවෙන් සංසාර සාගරයෙන් එතර වෙලා යන්න පුළුවන් අවශ්‍යයි. දැන් අපිට ඕනේ එතර වෙන්නනේ. එතර වෙන්න හදාගන්න මේ පාලමක් වගේ කියනවා. නැත්තම් එතර වෙන්න හදාගන්න නැවක් වගේ කියනවා දන් දෙන්නේ. නැත්තම් මේගොඩ ඉන්න වෙනවා අපිට. නැත්තම් මේගොඩ ඉන්න වෙනවා. ඇත්තටම ඒ වගේ දානෙ ගැන විස්තර අහනකොට ප්‍රීති උපදිනවා. ආ ඊට පස්සේ තමයි එයාට අනුශාසනා කරන්නේ සීලී හැසිරෙන්න කියලා. එහෙමයි. ඉතින් කියනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ දැන් හැඟවීම යන වචනයක් කියුණිය. ඒ හැඟවීම කිතෙද්ද? මහරජාන්නේ හැඟවීම් දෙකකි. එනම් කයින් හැඟවීමයි වචනෙන් හැඟවීමයි. කියනවා දැන් මෙතන හැඟවීම කියලා වචනයක් අර දානය දාන කතාව කියනකොට කියන්නේ දානය කියන එකක් හැඟවෙනවනේ. එහෙමයි ස්වාමී. එතකොට කියනවා කයෙන් හැඟවීම වචනෙන් හැඟවීම. ඒක විස්තර කරලා දෙනවා අපි බලමු. කායික හැඟවීමක් තියෙනවා. නිවැරදි වූ හැඟවීමක් තියෙනවා වැරදිෙකුත් තියෙනවා වාචසිකව හඟවන එකේ යම් කිසි කෙනෙකුට අඟවන එකේ හරි ක්‍රමයක් තියෙනවා වැරදි ක්‍රමයක් තියෙනවා වැරදි වූ කායික හැඟවීම කොහොමද මෙහිලා ඇතම් භික්ෂුවක් දායක නිවෙස් වලට ගොස් දන් වැළඳීමට නොසුදුසු ස්ථානයේ සිට පින්ඩපාත වත විඳී ඒ කියන්නේ දාන දැන් අපිට පින්ඩපාතයකට ගියාට පස්සේ ඉන්න ඕන තැනක් තියෙනවා මහත්තයා. එහෙමයි ස්වාමීනි. අපිට කුසියාසට රින්ගන්න බෑ. එහේ. ස්වාමීනි අපි දැනගන්න මේ අපිට යෝග්‍යයිද දැනගන්න නම් කරුණු කියන්න පුළුවන් නමුත් ඉතින් පින්ඩපාත නෑ එහෙමයි ඒක පින්ඩපාතේ වඩින්න සංඝයාට වෙනම පින්ඩපාත වසක් තියෙනවා ඒ තමයි මේ සංඝයා පාත්‍රේ වසාගෙන යන්න ඕනේ පාත්‍රේ අල්ලන අතක් තියෙනවා වහන මේ ආවරණය කරන අත තියෙනවා එහෙමයි ඊට පස්සේ ගෙදරක ගිහිලා ගෙට දොරට ළඟින් ඉන්නත් බෑ දුරින් ඉන්නත් බෑ එහෙමයි ඊට පස්සේ එකපාරක් උගුර පාදන්න පුළුවන්. වැඩි ශබ්දබද්ධ කරන්න බෑ. ඊට පස්සේ ඇතුලේ ගොඩාක් වෙලා ඉන්නත් බෑ, ගිය ගමන් එන්නත් බෑ. ඇතුලේ දාන දෙන්න යාලා හැන්ද සද්දේ ඇහෙනවා නම් ඒ දාන ලැබෙන කලින් ඕන. නැත්තම් අපිට වචනයකින්වත් අඟවන්න බෑ. ඉතින් දැන් කවුරු හරි භික්ෂුවක් ගිහිල්ලා කෙලිම කුසියේ බත් මුට්ටිය ළඟ මෙහි ඉඳගත්ොත් එහෙනම් පාත්‍රය තියාගෙන ආන්න එයාගේ හැසිරීම නම් නුසුදුසුයි. ආජීවය. මේ ආජීව සම්බන්ධව. ඊට පස්සේ තියෙනවා ඒ ආර්යයන් වහන්සේලා එහෙම වළඳන්නේ කියලා. නොසුදුසු තැන වළඳන පුජ්‍යලේ ආර්ය ධර්මයේ ලාමක වේ, නිନ୍ଦනීය වේ, පිළිකුල් වේ, ගැරහුම් ලබයි, නොපහන් කරයි, සම්මා ආජීවයේ බිඳ දමයි. තවද මහරජාණනි මෙහිලා භික්ෂුව නිවසට ගොස් නොසුදුසු ස්ථානයේ සිට බෙල්ල දිගු කොට බලා මෙසේ මොවුන් මාව දකින්නේ මොනර බැල්ම හෙලයි. දැන් ගිහිල්ලා එක ක්‍රමයකට මෙහෙම මෙහෙම ඉන්න ඕන. එහෙයි. දැන් ගිහිල්ලා අර ගෙදර කට්ටිය කවුද ඉන්නේ කියලා මොනර බැලම කියන්නේ අර හොඳට හරවලා <laughs> බලනවානේ. එහෙම බෑ. දැන් මේ විස්තර කරනවා. ඊට පස්සේ ඒව ඔක්කොම කනුසුදුසු කායික හැඟවීම් කියලා කියනවා. මේව ඔක්කොම නින්දිතයි පිළිකුල් නොපහන් බව මේ ඒකේ ප්‍රසාදයක් ඇති වෙන දේවල් නෙවෙයි කියනවා. මේ විදිහට ඊට පස්සේ තියෙනවා අපි දැන් මම හිතනවා මහත්තයා අපිට කතා කරගන්න පුළුවන් ඉඳන්නේ නැහැ. නමුත් අපිට පින්ඳපාත ගැන තියෙන කොටස අපි කතා කරමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ තියෙනවා භික්ෂුවක් කණුවෙන් හෝ ඇහි බැමින් හෝ ඇඟිල්ලෙන් හෝ හඟවයි. මේ වැරදි කායික ඇඟවීමකි. ආර්යයන් වහන්සේලා එබඳු කායික ඇඟවීමකින් නොවළඳති. නොසුදුසු තැන වළඳන පුජ්‍යලයා ආර්ය ධර්මී ලාමක වේ නින්දනීය වේ පිළිකුල් වේ ගැරහුම් ලබයි. නොපහං කරයි. සම්මා ආජීවයේ බිඳ දමයි. දැන් භික්ෂුවා සාමාන්‍ය පින්ඳ පාත්‍රයට ගියාට පස්සේ දැන් පාත්‍රය පෙනලා මෙහෙම ඇහෙන් මේ පාත්‍රය පෙන්වන්න බෑ ගෙදර ආයෙත්. එහෙමයි. ඒ කියන්නේ මට දානෙ දෙන්න කියලා. එහෙයි. හනුවෙන්වත් එහෙයි. ගිහිල්ලා අරන් එන්න කියලා එහෙම බෑ. එතකොට මම හිතන්නකෝ මෙවැනි කිසිම දෝෂයක්වත් නැති මහරහතන් වහන්සේලා පින්නපාතේ කොහොම වඩින්නේ නැතිද? එහෙමයි ස්වාමී. නේද? ඉතින් ඒ නිසා අපි මේ පින්නපාතේ සංඝයා වළඳන හැටි ඊට පස්සේ සංඝයාගේ ආජීවයේ පිරිසිදු හැටි අපි ඒ කාරණා අපි ඊළඟ දවසේ අපි කතා කරමු මහත්තයා. අවසරයි ස්වාමීනි ඔබ වහන්සේට උතුම් පුණ්‍ය ආනුමෝදනා වේවා. අද දවසේ අපේ කාලය නිමා වුණා. මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර